සත්‍ය විසුද්ධිය අලලා මේකට සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් සමාගයේ සිට පිරිසිදු කළ කටයුතු ආකාර හතක් දක්වනොත් ඒක තමයි සත්‍ය විසුද්ධිය කියන සත්‍ය කියන්නේ සත්‍ය කියන්නේ අත කියන එක විසුද්ධිය කියන්නේ පිරිසුදු භාවය. මේ සත්‍ය විසුද්ධිය ගැන කරුණු දක්වා තිබෙන්නේ සත්‍ය විනීත කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මේ සත්‍ය විනීත සූත්‍රය තමයි ඒ සත්‍ය විසුද්ධිය ගැන කරුණු දක්වා තිබෙන්නේ. ඒ විසුද්ධිගත මොකද්ද? සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කමුකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා දර්ශන ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සහ ඥාන දර්ශන විසුද්ධිය. එතකොට මේ විදිහට විසුද්ධි හතක් දක්වා තිබෙනවා ඒ සතරවෙනි සෝතේ. ඒදී විශේෂයෙන්ම ඒ සතරවෙනි සෝතේ දැක්වෙන්නේ මේ ශාස්ත්‍ර භ්‍රමචාරී ජීවිතය ගත කරන ලබන්නේ නැත්නම් මේ බණ භාවනා ආදී විදර්ශනා භාවනා ආදී කරන්නේ විශේෂයෙන්ම මහානදම් පුරන්නේ සීන විසුද්ධිය සඳහා පමණක් නෙවෙයි චිත්ත විසුද්ධිය සමානාත්මය සඳහා පමණක් නෙවෙයි ඒ වගේම ඊළඟට ඉහළ තියෙන සෑම විසුද්ධියක් සඳහා නෙවෙයි මේ ශාසන ප්‍රතිපත්ති පූර්ණේ කරමින් මේ භ්‍රමචාරී ජීවිතය ගත කරන ලබන්නේ අනුපාදාය පරිනිබ්බානාය භගවතී කප්මචරයන් පරිස්සාමි කියලා දක්වනවා. සියලුම ධර්මයන් සිටින් අතහැරලා පිරිනොම් පෑම සඳහායි මේ බුද්ධාසන බුද්ධ ශාසන ධර්මචර්යාව පූර්ණ කරන්න කියන එකයි ඒ සතවිනි සූත්‍රයේ දැක්වෙන කෙටි අදහස. එතකොට නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙකුගේ සිත පිරිසුදු කරගන්න ආකාරයෙන් පළමුවෙන්ම දක්වා තිබෙන්නේ සීල විසුද්ධිය. සීලෙන් සිත පිරිසුදු කරගන්නට ඕන. සාමාන්‍යයෙන් බොහෝ බෞද්ධයන් අඩු වශයෙන් 55වත් අපහවත් ආරක්ෂා කරන්නේ අද කාලේ හැටියට. නමුත් සීලේ තියෙන වටිනාකම තේරුම් ගන්නට ඕනේ. සීලේ පතිත්තාය නවසපඤ්ඤෝ චිත්තං පඤ්ඤං බහයං කියලා ඔය සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවක පද තිබෙනවා. සීලේ ප්‍රතිත්ථාය නරෝසපන්නෝ ප්‍රඥාවත් පැති පුරුෂයා නැත්තම් පුද්ගලයා සීලේ ප්‍රතිත්ථාය සීලේ පිහිටලාම චිත්තම් පඤ්ඤංච භාවයන් සමාධිය භාවිතා කරනවා ප්‍රඥාව දියුණු කරනවා. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශිෂ්ඨා ධර්මයන් අනුකම්පගාමී ප්‍රතිපදාවක් වශයෙන් හඳුන්වන්නේ. එතකොට සීලය අත්‍යවශ්‍යංගයක් සීලයේද ප්‍රතිපදාවන් පූර්ණේ කර ගැනීම සඳහා සීලං විස්වාය සීලේ ප්‍රතිත්ථාය සත්තරෝ සත්පත්තානේ භාවේති ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තියෙනවා. සීලේ නිශ්චය කරගෙන ඒක පිළිපිට කරන උපකාර කරන සීලේ ප්‍රතිත්ථාය සීලේ පිළිපිටලාම සත්තාරෝ සතිපට්ඨානේ භාවේති සතර සතිපට්ඨාන ධර්මයන් ආදී සත්‍විස්බෝධපාශක ධර්මයන් වඩනවා කියන එකයි ඒ අදහස. ඔය හතු උපනිශ්චය වෙන සූත්‍රවල දක්වලා තියෙනවා සීලේ නැසුණානම් එහෙම සමාධියක් නැසුණාය ප්‍රඥාවක් නැතුණාය ඒකෙන් පස්සේ ලැබෙන දේවල් ඔක්කොම නැති යනවා. මේ සංසාර රෝගයන් තරණය කිරීමට සීලය අත්‍යවශ්‍යම අංගයක් බව බුදුහමෝ දක්වලා තියෙනවා. පසංසුතරති යෝගං පසංසුතරති යන්නවන්නාදී වශයෙන් දක්වන විට සද්ධාය තරති යෝගන්නාදී වශයෙන් ඒ පිළිතුර දක්වන මේ විදිහට සීලය ආරක්ෂා කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ශ්‍රද්ධාවක් ශ්‍රද්ධාවෙන් යුතුව සීලය ආරක්ෂා කරන්නට ඕනේ ඒකට සීලයෙන් පිරිසුදු වෙනකොට අඩු වශයෙන් 55 පහවත් ආරක්ෂා කරනවා නැත්නම් ගුරුවරත් ඔය ආජීව අෂ්ටමක සීලය ආජීවය අටපට අටවෙනි කොට ඇති සීලය ආරක්ෂා කරන්නට පුළුවන් ඒක අමතරව විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවර සීලය භවනාවෙන් දිනුවත් වීම ලැබය ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙක් ඇති කරගත යුතුයි. මේ ඉන්ද්‍රිය සංවර සීලෙන් ඇහැ සංවර කරගන්නට ඕන කන නාසය දිව ශරීරය මනස අනිත් පරිචින ඉන්ද්‍රිය සංවර කරගන්නට ඕන එතන සංවර කරගන්නවා කියන්නේ ඇහැට රූප දැකලා ලෝභය ඇති වෙන්නේ නැතුව, ද්වේෂය ඇති වෙන්නේ නැතුව සබා ගන්නට උත්සාහ ගන්න. කනට ශබ්දය හාලා ලෝභය ඇති වෙන්නට දෙන්නේ නැතුව, ද්වේෂය ඇති වෙන්නට දෙන්නේ නැතුව තමන්ගේ සිත පාලනය කරගන්න එක. ඒක ඉන්ද්‍රිය සංවර සීලෙන් බලාපොරොත්තු වෙන. ඒකට ඇදීමවත්, ගැටීමවත් ඇති වෙන්නේ නැතුව සිත නැදහත් පුළුවන් තරම් දුරට සබා ගන්නට උත්සාහ ගන්නට ඕන භාවනාවෙන් දිනුවක් බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් එතකොට සීල විසුද්ධිය සඳහා අමුතියෙන් භාවනාවක් වශයෙන් කරන්නට දෙයක් නැහැ මේක ජීවිතයට එකතු කරගත යුතු දෙයක් සීල විසුද්ධිය ළඟට කියන්නේ චිත්ත චිත්ත විසුද්ධි සිතේ පිරිසුදු භාවය කියන එකයි චිත්ත විසුද්ධිය කියන එකෙන් අදහස් කරන්නේ. මේ චිත්ත විසුද්ධිය ලැබීමට නම් අනිවාර්යයෙන්ම සිතේ එකඟ භාවයක් සමාධිමත් ස්වરૂපයක් තිබෙන්නටම ඕන. සිත අපිරිසුදු වන්නේ නොඑක ආකාර ක්ලේශ ධර්මයන් සිත තුළ ඇතිවීම නිසා ඒක අමතරව සිත අපිරිසුදු වෙනවා. සිත ව්‍යාකූල භාවයටපත් වෙනවා විවිධ ආකාර සිතේ ධර්ම ගලන නිසා. චිත්ත වෝදාන සත්තා මිච්ඡාන්ති චිත්ත චිත්ත සංකේතා සන්තා සංකලිස්සන්ති කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. චිත්ත චලිත වෙනකොට තමයි ලෝක සත්‍ය චලිත වෙන්නේ. චිත්ත පිරිසුදු වෙනකොට තමයි ලෝක සත්‍ය පිරිසුදු භාවයට පත්වන්නේ. මේ බාහිර පිරිසුදු භාවයකට වඩා සිතේ තියෙන පිරිසුදු භාවය තමයි තාමත් උසස්ව උසස් වශයෙන් සැලකෙන්නේ. ඒක නිසා සිතේ පිරිසුදු භාවයේ චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කෙනෙකුගේ සිත තුළ සමාධිමත් සිතක් තිබෙන්නට ඕනේ. ඒ කියන්නේ සමාධිමත් කියන එකෙන් අදහස් කරන්නේ අඩුම වශයෙන් උපචාර සමාධි මට්ටමකවත් වැඩුණු සමාධියක් තියෙන්නට ඕනේ. ඒ සමාධියේ විස්තර ගොනුරස් බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී දක්වලා තියෙන්නේ යටත් පිරිසෙන් පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන කියන ධ්‍යාන අතර තමයි සමාධිය විස්තර කරනකොට දක්වන්නේ. අඩුම වශයෙන් පළවෙනි ධ්‍යාන මට්ටම තියෙනවනම් සිතේ සිදුවේ චිත්ත විසුද්ධිය ලබන්නට පුළුවන් නැත්නම් මේ ධ්‍යාන මට්ටමට ඔන්න මෙන්න කියන අවස්ථාව වෙන සත්‍යයකදී සිතේ පවත්නා ඒකඟ භාවයක් ඒකට උපචාර සමාධිය කියලා කියනවා අර සමාධි මට්ටමට සමීපයෙන් හැසිරෙන කියන එකයි උපචාර කියන එකේ අදහස. එතකොට මේ උපචාර සමාධියක්වත් තියෙනවා නම් සිතට විවිධ සිතේ ගැනීමක් ඇති වෙන්නේ මේ සිතේ නිසලව තබා ගන්නට පුළුවන් වෙනවා සංසුන්ව තබා ගන්නට පුළුවන් වෙනවා. සිත නිසල වෙන විට සිත සංසම් වෙන විට සිත කිසිදු කිලිටි වෙන්නේ. සිත කිලිටවන්නේ විවිධ සිතිවිලි ධර්ම ඇති වීම නිසා විශේෂයෙන්ම කිලිට වෙන ආකාරයේ සිතිවිලි ඇති වීම නිසා එම නිසා චිත්ත විසුද්ධිය ඇති කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සිත එකඟ භාවයට පත් කර ගන්නට ඕනේ. ඒක විදර්ශනා වශයෙන් හෝ සමත වශයෙන් භාවනා කිරීමෙන්මයි කරගත යුතුවන්නේ. ඒක උපකාර වනවා සතිය සම්මා සතිය එනිසා සම්මා සතිය දිනු කරගෙන සම්මා සමාධිය වඩන කෙනෙකුට තමයි අර චිත්ත විසුද්ධිය කියන එක ඇති කර ගන්නට පුළුවන්. ඒ නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනෙක් ඒතකොට සීල විසුද්ධියත් ඇති කර ගන්නට ඕන. චිත්ත විසුද්ධියත් ඇති කර ගන්නට ඕන. තුන්වෙනි කාරණාව තමයි දිට්ඨි විසුද්ධිය කියන එක. දිට්ඨිය කියන්නේ වැරදි ආකාරව දැකීම කියන එකයි. යහපත් දැකීම නෙවෙයි සම්මා දිට්ඨියක් නෙවෙයි වැරදි දිට්ඨියක් තියෙනවා බොහෝ වර්ගයේ සම්සාන තුළ. මේන් අදහස් කරන්නේ මේ බෞද්ධය ඔක්කොම සම්මාදිට්ඨිකය අන්‍යාගම්ම මිත්‍යා දෘෂ්ටිකය කියන එකක් නෙවෙයි මෙතෙන්දී දෘෂ්ටි විසඳේ ලබා ගැනීමට බලාපොරොත්තු වෙන කෙනා විසින් මේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් නැති බව සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න ඕනේ මේ අනාත්ම දර්ශනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගෙන ඒක අත්දැකීමෙන් තමයි කියන්නේ අනාත්ම ස්වરૂපයේ අත්දැකීමෙන් තමයි අර දෘෂ්ටි විසුද්ධිය කියන එක ලබා ගන්න ඕනේ ඒ විශ්වවිද්‍යාලය ලබා ගැනීමට බලාපොරොත්තු වන කෙනා විසින් තමන්ගේ අගසාසිත නාම රූප වශයෙන් බෙද බෙදා වෙන් කර කර බලලා මෙතන නාමයක් සහ රූපයක් පමණයි කියන්නේ හේතුන් නිසා මේ නාම ඇති වෙනවා හේතුන් නිසා මේ රූප ඇති වෙනවා හේතු නැති වෙනකොට මේ නාම රූප නිරුද්ධ වෙනවා ඒතර මෙතන සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා පළමුවෙන් කෙටියෙන් තේරුම් ගන්නට ඕන අවබෝධ කර ගන්නට ඕන භාවනාවෙන් නම් ඒකක් දකින්නට පුළුවන් නාම රූප වශයෙන් ආත්මයක් නැහැ කියලා මේවා නාම රූප හේතුඵල නිසා ඇති වෙනවා කියලා දැකීම තුලින්. එතකොට එහෙම නැත්නම් ඊට වඩා ටිකක් එහාට පිටපත් කරගන්නට බලාපොරොත්තු වෙන කෙනා මේ පංචස්කන්ධ ලෝකයක් තියෙන්නේ මෙතන. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන කොටස් පහක එකතුව. මේ කොටස් පහ මේ මේ හේතු වලින් නැති වෙනවා. මේ හේතුන් නැති වෙනකොට නිරුද්ධ වෙනවා, නැති වෙනවා කියලා දැකෙනින් මෙතන ස්කන්ධ පහක් හැර සත්‍යයක් නැත, පුද්ගලයක් නැත, ආත්මයක් නැත කියන පැහැදිලි අවබෝධය සමාජයේම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තුළින් ලබා තියෙනවා. මේවා පිළිබඳ කරුණු කියවීමෙන් ලැබෙන දැනීම සාමාන්‍ය දැනීමක් පමණයි. ඒවා ගැන නැවත නැවත සිතලා සමාතම අවබෝධයක් වන එක ඊට වඩා උසස් එකක්. ඊටත් වඩා උසස් වන්නේ භාවනාවෙන් අත්දැකීමක් ලැබීම තුළින් මේ ආත්මයක් නෙවෙයි අනාත්මයි කියන ඒ අනාත්ම සංඥා සමාගයේ සිට තුළ මැනවින් පිටවා ගත්තාට පස්සේ ඒක නිසා අනත්තානුපස්සනාව නැවත නැවත වඩන්නට ඕන මේ ඇත ඔය අනත්තානුපස්සනාව ගැන කරපු දේශනා ඇති ඒව අහලා බලලා අන මේක ආත්මයක් නෙවෙයි කියන එක හොඳට තේරුම් ගන්න. ඒකෙන් පංචස්කන්ධ ලෝකය ගැන දැනගෙනත් මැදි සමහරට 16ක් වශයෙන් බලලා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මේ ධාතු කොටස් හයක් හැර මෙතන සත්‍යයේ කුජලෙක් මම කියලා කෙනෙක් නෑ නේද? මේ ධාතු බව මේ මේ හේතුන් නිසා හටගන්න ඵල ධර්ම නේද? හේතුන් නැති වෙනකොට හේතු බංගා පබංගයේ හේතු නැති වෙනකොට බින්දී යනවා නේද කිය? හේතුන් පස්ස සම්බෝධා හේතුන් නැති වෙනකොට නැති වෙනවා. හේතු බංගා හේතු නැති වෙනකොට පබංගයේ බින්දී යනවා. මේ විදිහට දැකලා ඒ ධාතු හයක් වශයෙන් වෙනකොට මේ සංකෂ්පන්ත ලෝකය නැත්නම් මේ මම මගේ කියන අංග සාසිත අනාත්ම වශයෙන් දකින්නට පුළුවන්. ඒකත් එහාට භවනා දිනු කරන කෙනෙකුට පුළුවන් මේවා ආයතන වශයෙන් බලන්නට සක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායයතන, මනායතන වශයෙන් ආයතන හයක් තිබෙනවා. මේ ආයතන හයක ක්‍රියාදාමයේ හැර මෙතන සත්‍යය කියලා ගන්නට දෙයක් නැතේ, පුද්ගලය කියලා ගන්නට දෙයක් නැතේ කියන පැහැදිලි අවබෝධය සමන්තව තේරිගස්සින් තියෙන්න ඕන. ඒකත් මේ සෑම ආකාරයෙන්ම දකින්න එක තමයි වඩාම හොඳ නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආසන වශයෙන් ඊළඟට මේ ආසන මාර්ගණ කොට එච්ච පස් ආයතන කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේ පස් ආයතන කියන්නේ ඇහැ රූපේ සමුලියම නිසා පහළ වෙන යන්තා සිටින ධර්ම එතන ඒ ඇහැ රූපයයි ඒ නිසා පහළ වෙන සිටින ධර්ම ඔක්කොමයි චක්ක සම්පස්සායතනය කියලා කියන්නේ ඒකට එතන වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංඛාරයක් තියෙනවා විඥානයක් තියෙනවා ඒ වගේම පඤ්චස්තික රූපක් තියෙනවා බාහිර රූපක් තියෙනවා මේ ඔක්කොම දේවල් අරගෙන භාවනා කරන එක අර ආයතන අරගෙන චක්කායතන අරන් භාවනා කරනවට වඩා ටිකක් එහාට ඒක නිසා ඒ පස්සායතන වශයෙන් අරගෙන චක්කු සම්පස්සායතන, සෝත සම්පස්සායතන ආදී වශයෙන් ආයතන වශයෙන් අරගෙන මේවා බෙද බෙදා බෙද බෙදා නුවණින් විමසීම නිසා දකින්නට ඕන සම්මස්තණය කරලා විමස්තණය කරලා තමන්ම අවබෝධ කරගන්න ඕන. මෙතන ආඥාවක් නැත අනාත්මයි මේ සියලුම ධර්ම හේතු ඵල ක්‍රියාදාමයක් කියන අවබෝධය ඇති කරගන්න ඕන. ඒ විදිහට කටයුතු කරනකොට තවත් කෙනෙකුට ඒකත් එහාට පුළුවන් අට්ඨාරස ධාතු වශයෙන් බලන්නට අස්හාස ධාතු ගැන ධාතු 18ක් වශයෙන් බලන එක. ඒ කියන්නේ ඇහැ ගත්තොත් එහෙම ඇහැ රූප ධාතු නම් චක්ක ධාතු නම් ඇහැට පෙනෙන රූප රූප ධාතු කියලා දැක් වෙනවා. ඒ වගේම ඇහැයි රූපයයි ගැටීම නිසා යම්තාවක චක්ක විඥානයක් සහිත සිතිවිලිය තියෙනවා නම් ඒකට චක්කු විඥාන ධාතු කියනවා. ඒකට චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා හැපින්වල කොටස් තුනක්. ඔය වගේම තමයි කන්නටත් කොටස් තුනයි, නාසය, ගන්ධ, දිව, ශරීරය, මනස. ඒකෙන් දෙයන්ට කොටස් තුන තුන වෙන්නේ වැඩි වුණාම ධාතු 18ක් වශයෙන් දකින්න පුළුවන්. කන ගත්තොත් සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතමය ආකාරය. නාසයේ දැක්කොත් ධාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. මේ ආකාරයෙන් කනින් දැනට මෙයාට හිතා ගන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් ධාතු 18ක් වශයෙන් බලන්න පුළුවන්. පස්සේ මම කියන්නේ දිට්ඨි ශුද්ධිය ඇති කර ගැනීමට කෙනෙකු විසින් පිළිපදින යුත්තේ කෙසේද කියන කාරණාවත්. මේ දිට්ඨි විසුද්ධිය නැතුව කවදාවත් සෝවාන් වෙන්නට බැහැ. මොකද සෝවාන් වෙන පුද්ගලයා සක්කාය දිට්ඨිය කියන එක අනිවාර්යයෙන්ම නිරුද්ධ කළ යුතුමයි. ඒ නිරුද්ධ කළ යුතු සක්කාය දිට්ඨියෙන් අදහස් ගන්න මේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් තියෙනවා කියන හැඟීම. ඒ සංඥාව සම්පූර්ණයෙන්ම නැවත නැති නැත්තටම නැති යන ආකාරයෙන් නිරුද්ධ තියෙනවා. ඒක නිසා ඒ විදිහට 10 18ක් වශයෙන් බලන්න පුළුවන්. නැත්නම් තවත් කෙනෙකුට මේක හේතුඵල වශයෙන් පමණක් වුණත් බලන්න පුළුවන්. මේ මේ හේතු මේ මේ ඵල කියලා. ඒ හේතුඵල වශයෙන් බලනකොට පටිච්ච සම්පදාය ධර්මයන්ගේ හේතුඵල ක්‍රියාදාමයේ දකින්නට පුළුවන් නුවණ ජීවන කෙනෙකුට නම්. ඒ නුවණ නැති කෙනෙකුට නම් ඒක බලන්න බෑ. ඒකත් හාට නොවන දෙනකොට දින කෙනෙකුට නම් පුළුවන් ඔය ශෝෂපත්‍ය වශයෙන් දැක්වෙන ආකාරයෙන් හේතුව රමණ අධිපති අනන්ත සමනන්ද සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සේ උපනිෂේ ප්‍රවේජාත් පච්චාජාත ආශේවන ආදී වශයෙන් දැක්වෙන ඒ පත්‍ය 24 අනුව මේ මේ හේතු 24ක් වලින් සිදුවන ක්‍රියාදාමයන් කියලා දැක්වෙන. මේ විදිහට ඒ ඉතිවිසුද්ධිය ඇති කර ගැනීම සඳහා පිළිපැදිය යුතු කළ යුතු භාවනාවක් තිබෙනවා. මේ භාවනාව කරන්නේ නැතුව දිට්ඨි විසුද්ධිය කවදාවත් ඇති කරගන්නට බෑ. එතකොට මේවා පිළිබඳ දේශනයක් අහලා හෝ ඒහා සම්බන්ධ පොතපතක් කියලා දැනීමක් ඇති කරගත්තාට පමණක් ඒක ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන තමාම සිතලා තමාටම අවබෝධයක් ඇති වෙනවා මේකේ කොහෙත්ම ආත්මයක් කියලා දෙයක් ගන්නට ඇත්තෙම නැහැ නේද කියන ඒ හැඟීම තමාම ඇති කරගන්නවා තමාට මේ අවබෝධය ඇති වෙන්න ඕන. ඊට පස්සේ ඒක භාවනාවෙන් අත්දකින්නවා. භාවනාවෙන් අත්දකින්නකොට මේ නාම රූප ධර්මයන් නැත්නම් මේ පංචස්කන්ධ ධර්මයන් ආදී හැම මොහොතම ඇති වෙනවා හැම මොහොතම නැති වෙනවා. මේ ඇති වෙන නැති වෙන නාම රූප ධර්ම නැත්නම් මේ පංචස්කන්ධ ධර්ම තුළ මම මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් පිටරින් නොවන බව දැකීම තුළින් මේ දිට්ඨි විසුද්ධිය ඇති කරගන්නට පුළුවන්. ඇත්තම වශයෙන්ම දිට්ඨි විසුද්ධිය සමාධිය සම්පූර්ණත්වයට පත්වන්නේ අදුම ගානේ සෝවාන්වත් උනාට පසුයි. එයින් මෙහා සෑම කෙනෙකුගේම සිත තුළ දිෂ්ඨි විසුද්ධිය පරිපූර්ණත්වයට පත්වනා කියලා කියන්නට බෑ. පරමතුරට ප්‍රඥාව දිනු කෙනෙකුට ඒ වගේම කල්යාණ පුත්‍ර දෙන හැකියාවක් විශේෂම කෙනෙකුට දිෂ්ඨි විසුද්ධිය ධර්මද්දලට දියුණුවලා තියෙනවා. නමුත් ඊට පහළ පහළ ධර්ම කාරණා නොදන්නා අය දිට්ඨිවිසුද්ධිය තව තවත් ඒ අපේක්ෂිත භාවයයි තියෙන විසුද්ධියක් නෙවෙයි. එතකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි දැන් තුනක් කියනවා. ඊළඟට කියන්නේ කාංකා විතරන විසුද්ධි. සංඛාර විතරන විසුද්ධිය කියන්නේ සැක දුරු කිරීමෙන් ඇති කරගන්න ලබන පිරිසුදු භාවය. ඒ සැක දුරු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ සිත තුළ විවිධ ආකාර දේවල් පිළිබඳ පහළ වෙන සැක නැති කර ගැනීම නෙවෙයි විශේෂයෙන්ම බුද්ධ ආදී අපතන්නේ වෙන සැකේ බුද්ධේ කංකසේ සත්තරි කංකති විචිකිච්ඡති ධම්මේ කංකති විචිකිච්ඡති සංඝේ කංකති විචිකිච්ඡති ආදී වශයෙන් දක්වන බුදුරජාණන් වහන්සේ කෙරේ ධම්මේ රත්නය කෙරේ සංඝ රත්නය කෙරේ කංකති විචිකිච්ඡති සැක පාල කරනවා විචිකිච්ඡාව ඇති කර ගන්නවා ඊළඟට පෙර බව ගැන සැක ඇති කරගන්නවා පසු බව ගැන සැක ඇති කරගන්නවා පෙර භව සහ පසු භව කියන භව දෙකම පිළිබඳ සැක ඇති කරනවා ඒකවල තුනයි ත්‍රිවිධ මේ තුනත් එකතු නම් හයක් වෙනවා. ඊළඟට ශික්ෂාය පංකති විචිකිච්ඡති කියලා දක්වන එක. මේ නිවන් යාමට දක්වා තිබෙන මේ මාර්ගයේ පිළිබඳ සැක පහළවන්නට පුළුවන්. විශේෂයෙන්ම භවනා කරන විවිධ තැන්වල විවිධ භවනා ක්‍රම අනුගමනය කරනවා. එතකොට ඊයේ බොහෝ අය සමහර අවස්ථාවලදී ප්‍රකාශ කරන්නේ අත්දැකීම් වලින් තොරව නැත්නම් ලැබලා තියෙනවායි කියලා ප්‍රවතුණු අත්දැකීම් වල පිටව. ඇත්ත වශයෙන්ම නැති. නමුත් ප්‍රවතුණු අවස්ථාවන් විශේෂලා කරන කියන දේශනා උපදේශීන් ආදී නිතරම අපට ඇහෙන්න ලැබෙන දේවල් ඒවා රහස් නෙවෙයි. ඉතින් ඒ වගේ චිත්ත තුළ අර සංකාරිතන විසුද්ධියේදී සික්ඛාය සංකති විචිකිච්ඡිත කියන එක ඇති වෙන්න පුළුවන් මේ මාර්ගයේ ගමන් කළාට පස්සේ මේ නිවන පිළිසුදු භාවයක් නිවනක් ලබන්නට පුළුවන්ද කියන ආදී වශයෙන් සැක ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම පාවිච්චි කළ යුතු මිනින් දන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රතිවිරුද්ධ නම් ඒක ඒකාන්ත වශයෙන්ම නියම මාර්ගයක් නෙවෙයි නිවන් යාමට තියෙන ඒකායන මාර්ගයක් නෙවෙයි. ඒක නිසා නිවන් යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් සමාපානුගමනය කරන ප්‍රතිපත්ති මාලාව ආර්ය අෂ්ටාංග මාර්ගයට දාලා බලන්න මේකට මේක ගැළපෙනවද මේ මාර්ගයද මම යන්නේ කියලා. එතකොට ඒ සික්ඛාය සංකත පීඨ හිස් කියන එක දුරු කරන්නත් පුළුවන්. ඊළඟ එක ඉදප්පච්චේතා පරිච්ඡසම්පාදද සමු ඉදප්පච්චේතා පරිච්ඡසම්පාදේසු ධම්මේසු කංකදේ දිකෙච්චති. මේ පරිච්ඡසමුප්පාද ධර්මයන් පිළිබඳ සැක දුරු කර සැක පාරය. අවිද්‍යාව තුළින් කොහොමද සංස්කාරය ඇතිවන්නේ සංස්කාර තුළින් පාරමී නාම රූපයෙන් විඥානය ඇති වෙනවද විඥානය තුළින් නාම රූප කොහොමද ඇතිවන්නේ මේක මෙහෙම වෙන්න පුළුවන් ආදී නිද්ද වේදාකාරයෙන් සැකපාලවන්නත් පුළුවන් මේ සැකේම නිසාම පුබ්බන්තේ කංකතිය විචිකිච්ඡති අපරන්තේ කංකතිය විචිකිච්ඡති පුබ්බාපරන්තේ කංකති විචිකිච්ඡති කියන අර මං කලින් කිය පෙර බහවල තියෙන සැක පසු බහවල තියෙන සැක පෙර බව සහ පසු බව පිළිබඳ තියෙන සැක කියන තුනම පහළවන්නත් පුළුවන් වෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයන් ගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා. ඒකෝට විශේෂයෙන්ම සංකාලිකන විසුද්ධිය බලාපොරොත්තු වන කෙනා විසින් පටිච්චසමුප්පාද ධර්මයන් මනාලෙස අවබෝධ කරගත යුතුයි. මනාලෙස කියන වචනයෙන් අදහස් කරන්නේ තමාම පැහැදිලිව දත යුතුයි කියන එකයි. එතකොට මේ පටිච්චසම්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ ඒ ආකාරයෙන්ම සිදුවෙනවා කියලා සිතට කාවැදී පෙනී ගියොත් Tamanට පුළුවන්කම තිබෙනවා මේ පටිච්චසම්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ මෙලෙසින්ම සිදුවෙනවා වෙන ආකාරයෙන් සිදුවෙන්නට හැකියාවක් නැහැ කියන හැඟීම ඒ අවබෝධය ඇති කරගන්නට. එහෙම කෙනාට අර සංකා විසරණ විසුද්ධිය ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ පොත්පත්වල දක්වා තියෙන ඕක සම්බන්ධ කරුණා මේ කාංකා විතන විසුද්ධිය සම්පූර්ණ වශයෙන් ඇති කරගත්තු තැනැත්තා සූර සෝතාපන්න පුද්ගලෙක ඊළඟ භවයේදී ඔහු දුගතිගාමී වෙන්නේ නැහැ කියලා හැම පොත්වල දක්වා තියෙන සම්ප්‍රදායික අදහසක් තිබෙනවා. ඒ කියන්නේ කාංකා විතන විසුද්ධිය සම්පූර්ණත්වයට පත් කරගත්තු තැනැත්තා සූර සෝතාපන්නය. එයා නැවත ඊළඟ භවයේදී දෙවෙනි කියන්නේ මේ භවයෙන් ලැබුණාට පස්සේ ඊළඟ භවයේදී පමණ දුගතිගාමී වෙන්නේ නැහැ කියලා දක්වනවා. දක්වා තියෙනවා. නමුත් ඒවා කොයි තරම් දුරට සත්‍යයේද ඒක ප්‍රායෝගික වශයෙන් සිද්ධ වෙනවද කියන කාරණා සැක සහිතයි. එහෙම වේද නොවේද කියන්න හරියට බෑ. ඒක නිසා එහෙම සංකාලිතන විසුද්ධිය ඇති කරගත්තත් තමන් රැවටෙන්නට හොඳ නෑ. පිළිගන්නට හොඳ නෑ. තමන් චෝරසෝතාපන්න පුද්ගලයෙක් අපායෙන් මිදුණා කියලා. ඕවා සංකා විසන විසුද්ධිය ඇති කරගෙන විවිධ ආකාර හේතුන් නිසා පසුව සමාගයේ සිට නොඑක ආකාරයෙන් වෙනස් කරන්නට පුළුවන්. සෝවාන් වෙච්ච කිසිකෙනෙකුට නියතගත පරායන කියන වචනේ පාවිච්චි කරන්න බෑ නියත වශයෙන්ම සුගතියක උපදිනවා කියන ඒ වචනේ පාවිච්චි කරන්නේ සෝවාන් වෙච්ච කුජලීකට පමණයි ඒක නිසා මේ චූලසෝතාපන්න කතාව මම නම් ප්‍රතික්ෂේප කරන කාරණාවක් එතකොට මේ විදිහට සංකා විතන විසුද්ධිය ඇති කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පටිච්ච සම්පදාය ධර්මයන් අවබෝධ කරගන්නට ඕනේ මේ අවබෝධ කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ Tamanටම තේරෙන්න ඕනේ මේ විදිහට තමයි මේ සංසාර ප්‍රවෘත්ති සිදුවන්නේ කියලා. තමන්ගේ තමන්ගේම ශරීරය ගත්තත් තමන්ගේ සිත ගත්තත් මේක දිගින් දිගට ගලාගෙන යන ක්‍රියාදාමයේ සිදුවන්නේ මෙහෙමයි කියලා තමන්ටම තේරෙන්න ඕන. මේ පටිච්චසම්පාදේ කියන්නේ අන්තිශක් නෙවෙයි තමන්ගේ ඇඟසා සිත දිගින් දිගට මෙරි මෙරි උපදී උපදී යන ආකාරය දක්වන හේතුඵල ක්‍රියාදාමයේ විස්තර කරන තමන් ගැනම කියන කතාවක් පටිච්චසම්පාදේ කියන ගැඹුරු කතාවක් ගැඹුරු ධර්මයක් තමයි. නමුත් ඒකෙන් අදාළ ඒකෙන් දක්වන්නේ තමන් ගැනම කියන කතාවක්. ඒකට ඒ පරිසම්පාදයන් තේරුම් ගැනීමෙන් තමයි කෙනෙකුට කාංකා විතරන විසුද්ධියේදී ඔය ඉද්දප්පච්චේතා පරිසම්පාදයේ ධම්මේ සුඛංගති විචිකිච්ඡති කියන කොටස පිරිසුදු භාවයට පත් කරගන්නත් පුළුවන් වනේ සැක ඔක්කොම නැති කරගන්නත් පුළුවන් වෙනවා. ඒ සැක නැති වෙනකොටම අර පෙර භව, පසු භව, අනාගත භව ආදී ගැන පෙර භව, අනාගත භව සහ ඒ දෙකම පෙර සහ අනාගත කියන දෙකම පිළිබඳ සැකත් දුර වෙනවා. ඊළඟට අර බුදුහාමුදුර ධර්මයේ සංඝ රත්නය කියන ගැන තියෙන ගැන තියෙන සැකත් බොහෝ දුරට අඩු වෙනවා මොකද මෙවැනි ධර්මයන් හරියට ප්‍රායෝගික වශයෙන් Tamanට පැහැදිලිවම පේනකොට අනේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ධර්මයන් ප්‍රකාශ කරලා තියෙන කුලීතරම සත්‍යවාදීද කුලීතරම් ප්‍රායෝගික සත්‍ය ධර්මයක්ද මේ ප්‍රකාශ කරන්නේ කියන එක Tamanම අත්දගෙනවා එහෙම අත්දගෙනකොට තීර්ථඥාත් ඒකේ අත්‍යල ශ්‍රද්ධාවක් ඇති වෙන්නටයි පටන් ගන්න. ඉතින් මේ විදිහට සංකාමිතරණ විශ්ද්ධිය ඇති කරගන්නට ඕන. දැන් මේ විසුද්ධි හතරක් කියලා. සීල විසුද්ධියක චිත්ත විසුද්ධි දෙක. චිත්ත විසුද්ධි තුන හතරවෙනි එක වශයෙන් අපි ප්‍රකාශ කරේ සංකා විතරණ විසුද්ධි. තව විසුද්ධි තුනක් තියෙනවා සත්‍ය විසුද්ධි වල. ඊළඟට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා එකක්. පටිපදා ඥාන දර්ශනයේ ඥාන දර්ශනයේ සුද්ධි කියලා තව දෙකක් තියෙනවා. එතකොට මග්ගා මග්ග කියන වචනේ තේරුම මාර්ගය සහ අමාර්ගය කියන වචන දෙක සංදි වුණාට පස්සේ මග්ග අමග්ග කියන වචන දෙක සංදි වුණාට පස්සේ මග්ගා මග්ග වෙනවා. මාර්ගයේ සහ අමාර්ගයේ නිවර්ති ආකාරයෙන් දැකලා පිළිසිදු වන්නට පුළුවන් ශක්තිය ලැබෙනකොට තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇතිවන්නේ. බොහෝ දෙනෙක් භාවනා කළා දොයි අනාගාමුණා කියලා ප්‍රසිද්ධිය කියන අය, රහත් වුණා කියලා අභියෝග කරන අය, සෝවාන් වුණා කියලා පොත්වල මුල් කවරේ පවා දාන අය. එහෙම අය අද අපිට දක්නට ලැබෙනවා. එහෙම අය ප්‍රකාශ කරන්නේ සමහර විට මේ මග්ගා මග්ග ඥාන දර්ශනේ ඉක්මවා යන්නට නොහැකිකම නිසාද කියලා සමහර විට සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන්. අනිවාර්ය ආකාරයෙන් මෙහෙම තත්ත්වයට පත් වෙනවාද කියලා ඉතින් කාටවත් කියන්නට බෑ ඒක පිළිබඳ අත්දැකීමක් නැති කෙනෙකුට. කෙසේ වෙතත් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් අදහස් කරන්නේ මාර්ගය මේකයි. මේක තමයි නිවර්ති මාර්ගය. නිවන් යෑමට තියෙන මාර්ගය නෑ මම මේ අදහස් කරන්නේ. මේක මාර්ගය මේක නිවැරදි මාර්ගය නෙවෙයි කියලා ඒ පිළිබඳ පිරිසුදු හැඟීමක් අවබෝධයක් ඇති කරගන්න. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු අර දන් දෙන්න එපා, සීල් රකින්න එපා, භාවනා කරන්න එපා. මම මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා කියන බණ පමණයි කියන්නේ. වෙනේ ඔක්කොම බොරු ආදී වශයෙන් අවසන් ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ඔක්කොම බොරු කියලා බණ කියන කෙනෙක් ඉන්නවා. ඉතින් දහස් ගණන් මේක යනවා. ඉතින් ඊයට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ යන අයටත් ඒ වගේම මේ කියන අයට මේක මාර්ගයේද මේක අමාර්ගයේද කියලා. මාර්ගය ඒකාන්ත වශයෙන් මාර්ග අෂ්ටාංග මාර්ගයයි නිවන් යාමට ඒ හැර වෙන මාර්ගයක් නෙමෙයි. ඉතින් මේ මාර්ගයෙන් පිටපැන්න යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් බුදුහාමුදුරේ ඒකේ දක්වන්නේ සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනමයි. ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන මොකක්වත් නැහැ. එතකොට එතෙන්දී අපිට සමාධිය එපා, භාවනා කරන්න එපා ආදී වශයෙන් කියනවා නම් ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පිටපැනලා කරන දෙයක්. ඒ වගේම දැන් සමහර අය රහත් වෙලා කියලා රැවටිලා බුදුහාමුදුරු නිකන් ඉතා සරල වශයෙන් කතා කරන අය ඉන්නවා. මේ බුදුහාමුදුරු කියලා ලොකු දෙයක් ලැබෙන්නේ නැහැ. නිකන් සංඥාවක් නිකන් පොඩ්ඩක් නිරුද්ධ කරලා කොහෙද විතරයි තියෙන්නේ. ඉතින් ඔබට මේ කෝපය කියනකොට සංඥාව නිරුද්ධ වෙනවා නේ. එතකොටම ඔක්කොම ඉවරයි. අන්න එහෙම කියන පොත්පත් ලියන ප්‍රසිද්ධලා ඉන්න ධර්මයේ විකෘති කරලා කියන අය අද ලංකාවේ ප්‍රසිද්ධියට පස්සට තියෙනවා. මේ සෑම කෙනෙක්ම වගේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඉක්මවා යන්න යම්මට යන්නට නොහැකිව එතන ඉර වෙලා සිටින අය වශයෙන් හැගෙන්නේ. එතකොට මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඉක්මවා යන්නට නියම ආකාරයෙන්ම සෝවා මාර්ගඵලය ලබන්නට ඕන. එහෙම නැති කෙනෙක් වැරදි මාර්ග ඔස්සේ යන්නට පුළුවන්. මෙතන හොඳයි කියනකොට එතෙන්ට දුවනවා, අතන හොඳයි කියනකොට එතෙන්ට දුවනවා. මේක හරි කියනකොට ඒක පිළිගන්නවා, අරක හරි කියනකොට ඒකත් පිළිගන්නවා. මේ විදිහට කටයුතු කරන්නේ මම යෑම සඳහා අවශ්‍ය කටයුතු ඒ විදිහට විවිධ තැන්වල ගමින් විවිධ දේවල් අනුගමනය කරන්නේ මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේ විසුද්ධත්වයට පත් නොවයි. අත්ත වශයෙන්ම සෝවාන් වෙච්ච. සෝවාන් වෙච්ච කෙනෙක් තමයි මේ මග්ගාමග්ග ඥාන දර්ශන විශ්ුද්ධිය අත්මීයටම අත්දැකලා තියෙනවා. එතකොට ඒදී පොත්වල දක්වා තිබෙන විශේෂම විසුද්ධි මාර්ගය වෙන පොත්පත්වල භාවනා කරන කෙනෙකුට විදර්ශනා භාවනා කරන කෙනෙකුට උපක්‍රේෂ වශයෙන් දැක්කන කරුණු 10ක් ඇති වෙනවා කියලා. ඕපාසෝ බීති පස්සද්ධිය ආදී වශයෙන් දැක්කන සමහර විට ආලෝකයක් දකිනවා මේ ආලෝකය දැක්කට පස්සේ Taman ඊට අවශ්‍යත් තත්ත්වයට පත් උනායි කියලා මාර්ගයකට පත් උනායි කියලා වැටුණායි කියලා දක්වතියි. ප්‍රීතියක් ධම්ම නිරාමිෂ ප්‍රීතිය නිරායාසයෙන් ජනිත වෙන්න පුළුවන් භාවන දර්ශනා භාවනා කරන කෙනෙකුට. එතකොට මේ නිරාමිෂ ප්‍රීතියට පත් උනාට පස්සේ මෙවැනි ධම්ම ප්‍රීතියක් ඇති වුණේ මෙන්න මේ මාර්ග මේ විදිහට මම මාර්ගඵලයකට පත් වෙච්ච නිසා නේද කියලා එහෙම අදහසක් ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව තත්ියකට දෙකක් පමණ දෙයක් ඇමරිකාවෙන් නම් ප්‍රොඩුස්මාකේ අපිට දක්වන ජීවමක් කියලා දුන්නා. නිරන්තරයෙන්ම සිත ප්‍රීතිමත් කරලා තියෙන්නේ. ඒක නිසා යාම නමට දාගෙන මුලින් සෝතාපන්න කියන එක මම සෝවාන් කියනවා. ඉතින් එයා එහෙම කියලා තිබුණා කියලා තිබුණා. එතකොට මේ විදිහට රැවටන අවස්ථාවක් තියෙනවා බාසෝ පස්සක් නැත්නම් කයයි සිතයි දෙකම හරීම සැහැල්ලු භාවයකට පත් කරන්නට පුළුවන්. එහෙම පත් වෙනවා පත් කරන්නට පුළුවන් නේ. එතකොට මේ පත් වෙනකොට ගහයි සිත සැහැල්ලු භාවයකට පත් වෙනකොට ඉතින් සමහරව රැවටෙනවා මේම සැහැල්ලු භාවයක් කලින් තිබුණේ නේද මම මේ මාර්ගඵලයක් ලැබලා තමයි කියලා එහෙම රැවටෙන්නත් පුළුවන් මාර්ගය නෙවෙයි සමාර්ගය නම් තමයි මාර්ගය කියලා රැවටෙන්නත් පුළුවන් නැත්නම් කෙනෙක් මේ සිත තුළ ශ්‍රද්ධාව ඊටම සතියින් ඇති වෙන්නත් පුළුවන් බුදුහාමුදුරේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ Tamanටම තේනවා සමාජයට මගේ ශ්‍රද්ධාව නම් මොනම හේතුවකට දැන් හෙලෙන්නේ නැහැ අච්චර ශ්‍රද්ධාවක් තියෙන. මේ වගේ ප්‍රබල ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ කියලා එහෙම ශ්‍රද්ධාවක් ජනිත වෙන්නේ. එතකොට පැවැටෙන්න පුළුවන්. නැත්නම් වීර්යයක් ඇති වෙන්න පුළුවන් පුදුමාකාර වීර්යයක් නිවන් යාම සඳහා. නැත්නම් සතියේ සම්මා සතිය අකුරට පිළිදලා ඉන්න පුළුවන්. කෙස් ගහෙන් කෙස් ගහට තමයි සතිය පිටෝ පිටෝ සක්මන් කරන්න පුළුවන්කම ලැබී සමාවිත. නැත්තම් මොනම අරමුණකින්වත් අරමුණක්වත් අත්හැර නොහැර සතිය පවත්වාගෙන යන්න පුළුවන් ලැබෙන. සතිය සීට සීයම්ම සර්ව සම්පූර්ණ වුණා වගේ තේරෙනවා. එහෙම අවස්ථාවකට පත් වුණාට පස්සේ මෙහෙම සතියකට දෙතපත් වුණේ මම මේ මාර්ගඵලය ලැබලම ජීවිතය කියලා එහෙම ඉන්න පුළුවන්. නැත්තම් සමාධිය කියනවා විදර්ශනා වශයෙන් සමාධිය. ඒ සමාධිය තුනන් පස්සේ සිත නිස්සල වෙනවා. නිස්සල වුණාන් පස්සේ ක්ලේශ ධර්ම මොකක්වත් ඉන්නේ. ඒ නිස්සල වුණාන් පස්සේ මම කියන්නේ චිත්ත විසුද්ධිය ඇති කරගන්නට ඕනේ කියලා කලින් චිත්ත විසුද්ධිය ඇති වුණාන් පස්සේ චිත්ත විසුද්ධිය වෙන ප්‍රේසුද්ධිය වෙන එකට සමාධිය අවශ්‍යයි කියවනේ දෙක. චිත්ත විසුද්ධිය චිත්ත විසුද්ධිය ගැන කතා කරනවා. එතකොට ඒ චිත්ත විසුද්ධි සත්‍යයෙන්ම සමාධිය ඇති වෙනකොට කෙනෙක් එතනක් සැවටෙන්න පුළුවන්. නැත්නම් තව කෙනෙකුට ප්‍රඥාව තියුණු වශයෙන් ඇති වෙනවා. විනිවිදය දකින්න ප්‍රඥාවක් ඇති වෙනවා. කලින් කලින්ට වඩා ගැඹුරු ධර්මයන් තේරෙනවා කලින්ට වඩා පංචස්කන්ධ රූපේ යථාර්ථයේ තේරෙනවා ත්‍රින චතුරාර්ය සත්‍යයන් ධර්මයන් විනිවිද දකින්නට පුළුවන් මේ විදිහට ප්‍රඥාව ගැඹුරෙන් පළල්ල විනිවිද දක්න ආකාරයෙන් ඇති වෙනවා සමහර අයට පමණක් විශේෂයෙන්ම ප්‍රඥා චරිතයන්ද විද්‍යාත්මක ප්‍රඥාව පාදක කරලා දිනු කරලා කටයුතු කරලා තියෙන අයට එතකොට එවැනි අය මෙවැනි ප්‍රඥාවක් ඇති වෙන මේ විදිහට මට මේ පටිසම්භිදාවක් පහළ මේ වෙන එකක් කලින් ඇතුලේ නැහැ කියලා එහෙම රැවටෙන්නත් පුළුවන්. මේ මාර්ගය අපට අවශ්‍යම පත්තල නෙවෙයි. දුසුගුණාන් ගැන පොත්වල මේ උපක්ලේශ ධර්ම වශයෙන් දක්වලා තිබුණාට ඇත්ත වශයෙන්ම මේවා උපක්ලේශ ධර්ම නෙවෙයි. සිත තුළ පවස්නා වූ කුසල පාශික නිවන් ලැබීමට බැහැවින්ම උපකාරණ ධර්ම මේ සතිය, සමාධිය, ප්‍රඥාව, වීර්ය වැනි දේවල්. නමුත් මේවා දක්වන්නේ උපක්ලේශ වශයෙන් මේ පොත්වල. අර ආලෝකය ඒකත් සමාධියෙම ප්‍රතිමින් එන්නට පුළුවන් දෙයක්. සීතිය පස්සද්ධිය කියන්නේ කය සිත සැහැල්ලු වෙන එක පස්සද්ධි සම්බුද්ධංගේ වැඩි වීම නිසා ඒක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේවෙන් යම් කෙනෙක් රැවටෙනවා නම් මම යම් යම් මාර්ගඵලයකටපත් උනායි කියලා. එතන තීනේ මාර්ගමාර්ගයේ තේරුම් ගන්නට නැහැ කියලාම. ඉතින් නියම ආකාරයේ මාර්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි ඉක්මවා යන්නට පුළුවන් වන්නේ ඇත්ත වශයෙන්ම සෝවාන් ඵලය සාක්ෂාත් කරපු කෙනෙකුට පමණයි. එතකොට Tamandම තේරෙනවා නාමස්කන්ධය තුල සත්‍යයේ පුද්ගලයේ කාත්මයක් වශයෙන් ගන්නට කිසිවක් නැතුව ශේෂ වී යන ආකාරය, නිරුද්ධ වී යන ආකාරය. ඒ වගේම රූපස්කන්ධය තුළ ඊට පෙර ප්‍රථමයෙන්ම කිසිම සත්‍ය පුද්ගලයෙක් වශයෙන් ගන්න කිසිවක් නැතුව නිරුද්ධ වී ගිය ආකාරය මේ ධර්මයන් නිරුද්ධ වීම කියන තුලින් තමන්ගේ සිත තුළ සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ගිය ආකාරය පැහැදිලිවම දකින්නට පුළුවන් වෙනවා. දැන් අපෙන් භාවනා කරගෙන යටත්ේෂන් සෝවාන්වත් වෙච්චා ඉන්නවනම් ඒ සෑම කෙනෙකුටම අපි උගන්වලා තියෙනවා අපි කියලා දීලා තියෙනවා අඳුම ගානේ ආකාර හතරක් පහකින් වන්නේ සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ආකාරය දකින්නේ කියලා. ඉතින් මේ ඇයි විවිධ විවිධ දෘෂ්ටිකෝණ වලින් බල බල ඇවිල්ලා අපිට කියනවා මේ විදිහට දැක්ක මේ විදිහට දැක්ක මේ විදිහට අවබෝධ කරා මේ විදිහට තේරුණා මේ විදිහට තමයි මගේ සිත තුළින් සංස්කාරිත නිරුද්ධ වුනේ මට සෝවාන් ඵලසිතේ මෙච්චර ඉන්නත් පුළුවන් දැන් විකාශමකට ඉන්නත් පුළුවන් නිවන කියන්නේ මේකයි ආදී වශයෙන් ඒ පැහැදිලි වශයෙන්ම අත්දකින්න මේ අත්දකින්න කෙනාට මේක තමයි මාර්ගය කියලා හරි අවබෝධයක් ඇති වෙනවා මොකද මේ මාර්ගයේ ගමන් කිරීමෙන් තමයි මේ නිවන සාක්ෂාත් කරලා නිවන් පස්ස වෙන්නේ. ඒ හැර වෙනම මාර්ගයෙන් ගමන් කරා මේක ලබන්නට බෑ කියන හැඟීම ඒ අයගේ සිත තුළ කාවැදිනවා. එතකොට වෙනත් මාර්ග ඔස්සේ යන්නේ ඉතින් වෙනත් මාර්ගවල යනකොට සමහර ඒවා සීලබ්බත පරාමාසු ගණයට වැටෙන දේවල්. කියන්නේ විමුක්තිය සඳහා වැරදි මාර්ගොස්සේ ගමන් කිරීමක් මේ හැකි. හැම එකක්ම නෙවෙයි බොහෝ අපි බෞද්ධයන් පවානුගමනය කරන දේවල් වැරදි මාර්ගයක් වීමට ඉඩ තිබෙනවා. ඒක නිසා මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඉතාමත්ම අත්‍යවශ්‍ය අංගයක්. මේක ඉක්මවා යන්නට ඕන. ඒ ඒ විසුද්ධිය ලබන්නට ඕන, ප්‍රේෂද භාවය ලබන්නට ඕන. දැන් ඔන්න තව දෙකයි තියෙන විසුද්ධි දෙකක්. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි සහ ඥාන දර්ශන විසුද්ධි කියලා දෙක හඳුන්වන්නේ. ප්‍රතිපදාව මේ නිවන් යෑමේකට තියෙන ප්‍රතිපදාව පිළිබඳ පිරිසුදු දැකීමක්. මෙහිදී තමයි සියලුම විදර්ශනා ඥානයන්ගේ අවබෝධය අවශ්‍ය වන්නේ. උද්‍යප්පේ ඥානය, භංග ඥාන, බයත්පත්තාන ආදීන නිම්බිදා මුචිත කම්මතා පරිසංගා සංඝාරුපේක්ඛා අනුලෝම දෝෂ භූමර්ග පද පච්චේකන. මේ ඥාන ටිකක් තියෙනවා විදර්ශනා ඥාන ටිකක්. මේ විදර්ශනා ඥාන වලින් විශේෂයෙන්ම උද්‍යප්පේ ඇතිවීම නැතිවීම දකින්නට පුළුවන් ගතිය. බුදුහාමුදුරුවෝ නිවන් යාම සඳහා පංච උපාදානස්කන්ධයේ සුද්ධියක්යන් පස්සේ වේති කියලා දක්වා තියෙනවා පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දෙක දෙක බල බලා වාසය කරන්න කියන එකයි ඒ අදහස. දැන් ඔය සතර සතිපට්ඨානෙ උනත් කියනකොට පොනස්වරම් විකේ විකෝ ධම්මේස් ධම්මානුපස්සී වේති පංච උපාදානස්කන්ධය කියලා ඒක කතන් කියන ප්‍රසේද කියන එක දක්වන. එද විකේ විකෝ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ ආදී වශයෙන් දක්වන ඇති වේදනා ඒ වේදනා සමුදය ඇති වේදනා අත්සංගම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මේවයි මේවා ඇති වෙන්නේ මේ මේ හේතු නිසා සමුදය මේකයි අත්සංගම මේවා නිරුද්ධ වන්නේ මේමයි මේමයි මේමයි කියලා දකිනවා එතන කියන්නේ මේ උද්‍යප්පේ ඇතිවීම නැතිවීම දකිනවා කියන එකයි පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකිනවා. මේ ඇතිවීම නැතිවීම දකිනකොට ටික වේලාවක් හොඳට ප්‍රඥාවෙන් බලබලා ඉන්නකොට ඇතිවන වේගයට වඩා වැඩි වේගයකින් මේ රූප නාම ධර්මයන් බෙදෙන ආකාරය දකිනවා. ඒ කියන්නේ ඇතුණු නාම රූප ධර්මයන් ඇතිවෙනවට වඩා වැඩි වේගයකින් බෙදෙන ආකාරය දකිනවා. විසුද්ධි මාර්ගයේ පොතේ දක්වන නම් කදිම උපමා සම්පූර්ණ සත්‍ය උපමාව කියලා. මහා විශාල ජලාශයකට වැහි වතුර වැටෙනකොට අර පෙන දිගුළු ඇති ඇති වහ වහ කැඩි කැඩි කැඩි කැඩි යනවා. ඉතින් ජනතාදුරට දැర్శණය වෙනවා නම් Tamanට ඒ සාදුරට දකින්න පුළුවන් මේ දිය බුබුළු ඇති වෙනවා. ටික මොහොතකින් තව වතුර බින්දුවක් කරනවා කැඩෙනවා තව මොහොතකින් කැඩෙනවා. ඉතින් මේ ඇතිවීම නැතිවීම දකින්න ඊට පස්සේ තේනවා අර ඇති වෙන විදුලි දේපුබුල දේපුබුලට වඩා වැඩි වේගකින් ඒවා කැඩි කැඩි කැඩි කැඩි යන්නේ. ඇති වෙන්න ඉස්සෙල්ලා බින්ද ඉවර. ඇති වෙන්න ඉස්සෙල්ලා බින්ද ඉවර. ඉතින් තමන්ගේ සිතත් ඒ වගේම ඇති වෙන්න ඉස්සෙල්ලා බින්ද ඉවර. මේ විදිහට ඇතිවීම නැතිවීමෙන් පස්සේ භංගය දකින්න පුළුවන්. ඉතින් මේ උද්‍යප්පේ භංගාදී ඥාන ප්‍රතිපදා ඥාන දැසීමේ නිවන් දැකීමට තියෙන නියම මාර්ගය කියලා තමන් දකින්නට ඕනේ. වෙනත් මාර්ගවල ගිහිල්ලා නිවන් දකින්නට බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ පංච සබදානස්කන්ධයේ සුද්ධියක් ගන්න පස්සේ විරති ආදී වශයෙන් නොයෙක් තැන්වල දක්වන්නේ. යතෝ යතෝ සම්මසදී කන්දානං උද්‍යප්පයන් කියලා මේ උදාහරණ. මේ ස්කන්ධයන්ගේ පංචස්කන්ධ ධර්මයන්ගේ උද්‍යප්පයන්. උදේ බෑ ඇතිවීම නැතිවීම. යම් යම් අවස්ථාවකදී දැක දැක ඉන්නවා නම් ප්‍රඥාව තුළින් කියන එකයි ඒ පාද දෙකේ අදහස. එතකොට මේ විදිහට බොහෝ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න. මේ ඇතිවීම නැතිවීම දකින්නකොට මේක අනිත්‍ය වශයෙන් කවුරුත් නොකියවත් Tamanටම අවබෝධය. අනිත්‍ය වශයෙන් අවබෝධ වෙනකොටම අනිත්‍ය වූ ධර්මයන් නිරුද්ධ වී නිවිලා යනවා කියන අවබෝධයක් ඇති වෙනවා. මේ අනිත්‍ය වූ නිරුද්ධ වී යන මේ ධර්ම තුළ කිසිම ආත්මයක් වශයෙන් ගන්නට කිසිම දෙයක් ඉතුරු නොවන බවත් අවබෝධ වෙනවා. ඒකට අනාත්මයක් ඇති අවබෝධ වෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධයන් විවිධ විවිධ පැතිකඩ වලින් දැකමින් අවබෝධ කර ගැනීම තමයි ප්‍රතිපදාන දර්ශන විශ්දේ කියන්නේ. ඒක පංචස්කන්ධ වශයෙන් දකින්න පුළුවන්, ධාතු වශයෙන් බලන්න පුළුවන්, ආයතන වශයෙන් අනුමන් කිය ඉච්ඡ කළ මේ විවිධාකාරයෙන් මේ දිස්විශුද්ධිය ඇති කිරීමේ නියමද බැලිය යුතු ආකාර මේ සෑම ආකාරයකම ඇතිවීම නැතිවීම දැක දැක ඉන්න පුළුවන්. ඒකෝට හැම එකක්ම නාමයි කියලා දකින්න පුළුවන්. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඊට අමතරව මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා විරාගා නිරෝධහ පටිඝනිච්ඡා උදාන කියලා කරුණු හතක් දක්වා තියෙනවා සත්සනුපස්සනා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන බොහෝ අවස්ථාවලදී මේවා කලකිරී යුතු විනායී යුතු නිරුද්ධ යනවා මේවා ආදානිය අතහැරීතු ආදී වශයෙන් මේ සෑම ආකාරයෙන්ම අවබෝධ වීමක් ඇති වෙනවා නම් මේ අවබෝධය තමයි පටිපදා ඥාන දර්ශනයේ සිද්ධිය වශයෙන් හඳුන්වන්නේ ඒ අවබෝධයෙන් තමයි විදර්ශනා ඥාන තව තවත් තීව්‍ර වන්නේ මේ විදර්ශනා ඥාන මේ ආකාරයෙන් දිනු වෙන කෙනා දෙනාට සංසාරයේ රැඳී සිටීමේ බියජනක භාවයෙන් මැනවීම තේරෙනවා. තමන්ට සංසාරයේ රැඳී සිටින්න මොහොතක්වත් කැමැත්තක් නැහැ මේ තරම් දුකක් ලබා දෙන මේ තරම් අනිත්‍යද මේ තරම් මමනවන මගේනවන මේ සංස්කාර ධම්ම මම වගේ කියලා ගණනය කරලා අල්ලගෙන මේ විදිහට කටයුතු කිරීමේ තියෙන ආදීනවේ තියෙනවා ඒක නිසාම සංසාරක ඇතිවෙච්ච ආකාරය දෙන සංසාරකේ කලකිරීම ඇති වෙන සංසාරකේ බියක් ඇති වෙන සංසාරයේ හැඳීමට මේව තමයි ආදීන අනුපස්සන නිබ්බිදානුපස්සන ආදී වශයෙන් දක්වන්නේ නැත්නම් මෙතන උද්‍යප්පේ භංග බාහිතපත්තාන ආදීන නින්දිතා මුච්චක කම්මිතා කියන ඥාන වලින් දක්වන්නේ ඒවා මේ සංසාර දුකින් මිදෙන්න ඕනේ කියන. එන්න මේ විදිහට කටයුතු කරන පුද්ගලයා සංකා උපේක්ෂා ඥානයටපත් වේවි. සියලුම සංස්කාර කෙරෙහි මැදහත් සිටින් යුතුය. ශේෂිත සිටින් යුතුව මේ අනිත්‍ය සහ අනාත්මය නැත්නම් අනිත්‍ය නිරෝධය සහ අනාත්මය දැක දැක වාසය කිරීම තමයි නිවන් යාමට තියෙන ඉතාමත් වර්ධි මාර්ගය. එතකොට එකක් කෙරෙහිවත් ඇලෙන්නේ නැහැ එකක් කෙරෙහිවත් ගැටෙන්නේ නැහැ තමන්ගේ ප්‍රඥාව කෙරෙහිවත් ඇලෙන්නේ නැහැ මේවා දකින්න පුළුවන් කියලා මොකද සමාධි හොඳයි සතිය හොඳයි ප්‍රඥාව හොඳයි කියලා ඒවා දකින්නේ නැහැ ඒවත් සංස්කාරනේ ඒක නිසා ඔක්කොම සංස්කාර නිසා සංස්කාරය තියෙන සංස්කාර පවතින සංස්කාර නැතින භාවනා කරන කෙනෙකුත් නැහැ භාවනාවට ගන්න ලබන ආරමුණුකුත් නැහැ ඔක්කොම සංස්කාර ඉතින් මේ හැම දෙයක්ම සංස්කාර වශයෙන් දැකලා මේ හැම සංස්කාරයම අනිත්‍ය සාහාග වශයෙන් දකිනකොට මුළු විශ්වයේ යම්තාක් අධ්‍යාත්මික සහ බාහිර වශයෙන් අජීවීය සජීව වශයෙන් නැත්නම් අතීත අනාගත වර්තමාන වශයෙන් කාලත්‍රේතම සංස්කාර ධර්ම කෙරෙහි සම්පූර්ණයෙන්ම මදහත් භාවයක් ඇති කර ගන්නට පුළුවන් උපේක්ෂා භාවයක් උපේක්ෂා සම්බුද්ධංගය කියලා එකට කියන්නේ උපේක්ෂා සම්බුද්ධංගය. එතකොට ඒකේ පිළිදලා කටයුතු කිරීමෙන් තමයි නිවන් ලැබෙන්නේ කියලා පැහැදිලිව දැකලා කටයුතු අත්දැකෙන කෙනාට මේ කියපුව විසුද්ධිය ඇති කර ගන්නට පුළුවන්. ඊළඟට කියන්නේ ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මෙතන සෝවාන් මාර්ග ඥානෙ ලැබලා සෝවාන් ඵල ඥානෙ ලැබලා ඒකෙන් තමා සිත පිරිසුදු භාවයට පත් වෙන පැවැටෙනව නෙවෙයි නියම ආකාරයෙන්ම සෝවාන් මාර්ග සිත මේකේ සෝවාන් ඵල සිත මේකේ කියලා පැහැදිලිව අරගෙන දැන් අපෙන් ඔය සමාන ඵල ලැබුව බොහෝ දෙනෙකුට අපි කියලා තියෙන දෙයක් තමයි සෝවාන් මාර්ග සිත උපදවාගෙන ඉඳලා බලන්න සෝවාන් ඵල සිත උපදවාගෙන ඉඳලා බලන්න මේ දෙකේ වෙනස අපිට එන්න කියන්න කියන්නේ එදින පොත්පත්වල දක්වලා තියෙන සෝවාන් මාර්ග සිත එක්ක වරක් පමණයි උපදින්නේ මාර්ග මාර්ගපිට කියන්නේ සකදාගාමී නාගාමී ආස්වාදී මාර්ගයෙන් එකවරක් පමණයි පවතින්නේ. එහෙම ඊට පස්සේ නැවත උපදවා ගන්නට බැහැ කියලා ඒක සත්‍යයක් නෙමෙයි. තමන්ගේ අදිෂ්ඨාන කරාට පස්සේ ඕවම ආවිසිත ප්‍රදාන මෙතෙක් කියලා ඉඳ පුළුවන්කම ලැබේවා කියලා විනාඩි 5ක් වගේ සුළු කාලයක් ගොඩාක් පැයමනනේ සුළු කාලයක් ඉන්න පුළුවන් සමහරට විනාඩි 5කටත් අඩු පොරෙම කාලය තමයි ඒ විනාඩි 4ක් 5ක් කියන කාලය අපි තියෙන්නේ එතකොට එහෙම ඉන්න පුළුවන් මේ විදියට පස්සේ සෝවම් පදසිතේ කැමති වෙලාවක් ඉන්න පුළුවන් තමන්ගේ සිතේ සමාධිය ප්‍රඥාව ඒ සඳහා ඉදලා තියෙන කාලය මේකට තියෙන නැමියාවාදී කරුණ මත ඒක නම් දාපවතින එතකොට කැමති තාක් වෙලා ඉන්න පුළුවන් සෝම මාර්ගසිත සහ ඵලසිත පැහැදිලිවම Taman අත්දකිනවා නම් මේක තමයි මාර්ගසිත මේක තමයි ඵලසිත මේකයි මේ මේ දෙකේ තියෙන වෙනස කියලා අර මග්ගාමග්ග ප්‍රතිපද ඥාන දර්ශන විශ්තිය ලැබුවා ඥාන දර්ශන ඒ කියන්නේ සෝවාන් මාර්ග ඥාන දර්ශනය පිළිබඳ ප්‍රේෂිත භාවය ලැබුවා. ඒකේල මාර්ගඵල ගැන නෙමෙයි. ඒ තමන් ලැබු මාර්ගඵලය ගැන ඥාන දර්ශන විශ්ලේෂණයක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැත්නම් ඒක නිකන් පොඩ්ඩක් අත්දැකීමක් ලැබලා මම සෝවාන් වුණයි කියලා හිතා ගන්න අයත් ඉන්නවා. හිතා ගන්නත් පුළුවන්කමක් තිබෙනවා. ඉතින් එහෙම නෙවෙයි මේවා අත්ත වශයෙන්ම ප්‍රායෝගිකව අත්දැකීම තුළින් ලැබෙන අවබෝධය. ඊට අමතරව මෙහිදී විශේෂයෙන්ම බලන්න පුළුවන් ප්‍රඥාව දිනු කෙනෙකුට නම් සදා සමුදාගතේ ධම්මේ පස්සේ පඤ්ඤාපච්චේ කියන ඥානම් වශයෙන් දක්වන පරිදි අර සෝවාන් යන කෙනෙකුගේ සිත තුළ සෝවාන් වන අවස්ථාවේදී සෝවාන් ඵලයට සිදපත්න අවස්ථාවේදී සිත තුළ ක්‍රියාත්මක වූ ධර්මයන් කොයි කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වුණාද කියලා දකින්න පුළුවන් එක. මේ මාර්ගඵලයට සිදපත්න අවස්ථාවේදී සිත තුළ ක්‍රියාත්මක වූ ධර්මයන් දකින්නට පුළුවන් ඥානෙට තමයි පච්චවිත්තන ප්‍රතිවිශා ඥාන කියලා කියන්නේ. එතකොට ඊදී සීලය කොයි විදිහද තියෙන්නේ සමාධිය කොහොමද මේ ක්‍රියාත්මක වුනේ සතිය කොහොමද ක්‍රියාත්මක වුනේ ප්‍රඥාව කොයි විදිහෙන් දැක්කේ ඒ වගේ බුද්ධංග ධර්ම කොහොමද ක්‍රියාත්මක වුනේ ආදී වශයෙන් විවිධ විදිහට ඒක දකින්න පුළුවන් ප්‍රඥාව දියුණු දියුණු මට්ටමට අනුව ඒක දකින්න පුළුවන්කම රඳාපන්න ප්‍රඥාව මන්දනම් දකින්න බෑ එතකොට ඒ ආකාරයෙන් හරියට දැක්සනේ වෙනකොට Tamanටම තේරෙන සක්කාය දිට්ඨිය මේ විදිහට නිරුද්ධ වුණා මේක තමයි මම ලබපු සෝවාන් මාර්ග ඥානය මේක තමයි සෝවාන් ඵල ඥානය මේ දෙකේ වෙනස මේකයි මේ තුනේ මේ විදිහට නිර්වාණ ධාතුව මම අත්දැකලා නිවනත් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මේවා ප්‍රත්‍යක්ෂා කරනකොට තමයි අර කියපු විදිහට ඥාන දර්ශන විසුද්ධිය ඒ මාර්ගය හරහා සම්බන්ධ වූ ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණත්වයට පත්වනවා. ඊළ මාර්ගවලට කටයුතු ප්‍රතිපලන්නේ එහෙමයි. සෝතේ මේ විදිහට සම්මරාග පිටික තියෙන සංගෝචන ධර්මයන් නිරුද්ධ වන්නේ මේ මේ දර්ශනයන් සමාගයේ භවනා තුළින් අත්දැකීම් තුළින් කියලා විවිධ විවිධ දෘෂ්ටි කෝණ වලින් දැක දැක ඒක අත්දකින්න පුළුවන් වෙනවා. ඒකෙදි මේක තමයි සකදාගාම මාර්ගය, මේක තමයි සකදාගාම ඵලසිත, මේක තමයි ඊටී ලැබෙන නිර්වාණ ධාතුව ආදී වශයෙන් දකින්න පුළුවන්. ඔය පච්චේ ප්‍රඥාන 19ක් තියෙනවා කියලා පොත්වල දක්වා තිබෙනවා. අපි කියන්නේ ඒ පච්චේ සත්‍ය ස්ථානන්නේ අපි මේ සත්‍ය ඥානවල දැකෙන පච්චේ ස්ථානනයි අපි මේ කතා කරන්නේ. එතකොට අනාගාමී රහත් වෙච්ච කෙනාටත් ඒ වගේ රහත් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම විමුක්තිශතක් උදා වීතුමයි උදාවන් නැත්නම් ඒක එතන රාජභාගයක් නෑ රහත් වූ කෙනෙක් විශේෂතර කිසිම ආකාරයෙන්ම රහත් වූ කෙනෙක් කියන හැඟීම ගෑවෙන්නේ නෑ වෙන කෙනෙකුට කියනවා කියන්නේ කිසිම හේතුවක් ඇත්තේ නෑ ඒක නිසා Tamande එහෙම හැඟීමකුත් නෑ මම මේ පුද්ගලෙක් කියලා නැත්නම් ඉතින් මානෙන් ඉඳිලා කියන්නත් පුළුවන්කම වෙනවා මම මෙහෙමයි මෙහෙමයි කියලා ඒකේ විශේෂම අවබෝධ කරගන්නත් පුළුවන් වන්නට ඕනවා ඒ මග්ගා ඒ ඥාන දර්ශන විසුද්ධිය ලබා ගැනීමට නම් අර ආශානං කහනාශාන චේතෝමෙන් පඤ්ඤාවෙන් දිත්තේ ධම්මේශං අභිඥා සතිකත්ව උපසම්පදී විරති ආදී වශයෙන් දැක්වූ පරිදි ආශ්‍රයන් ශේකරපු ආකාරය දකින්න ඕන පුළුවන් වෙන්න ඕන අනාශ්‍ර භාවයටපත් වූ ආකාරය දකින්න පුළුවන් වෙන්න ඕන චේතෝමෙන් මුත්‍ය අත්දකින්න පුළුවන් වෙන්න ඕන පඤ්ඤාවෙන් මුත්‍ය අත්දකින්න පුළුවන් වෙන්න ඕන ඒ වගේම අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ කියන කාරණාව පැහැදිලිවම දකින්න පුළුවන්කම තිබෙන්න ඕන තමන්ගේ ධාතී නිරුද්ධ වෙන ආකාරය පැහැදිලිව දකින්න පුළුවන්කම තිබෙන්න ඕන ඕන. ඒ වගේම තමගේ සිත තුළ තියෙන සියලුම උපාදාන ධර්මයන් නිරුද්ධ වී ආකාරය දකින්නට පුළුවන් ඒවා බුදුවක් කරුණු තියෙනවා. ඉතින් ඒවා කියන්නට දැන් වැඩක් නැහැ. නමුත් ඒ විදිහට හරි දර්ශනයක් ලැබීම තුළින් තමයි Tamanට පුළුවන්කම ලැබෙන්නේ ඒ මාර්ගය පිළිබඳව තියෙන ඥාන දර්ශන විසුද්ධිය ඇති කර ගැනීම සඳහා. නැත්නම් මේවා අපිරිසුදු බොරුවට මාර්ගඵල ලැබුණයි කියලා රැවටෙනවා. ඒකට ඒ විසුද්ධිය නෑ. මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් සත්‍ය සුද්ධි ධර්මයන් Tamanගේ සිත තුළ දියුණු කර ගන්නට පුළුවන්. ඒ සත්‍ය විසුද්ධියේ උපරිම අවස්ථාව තමයි ඥාන දර්ශන විසුද්ධිය එක මාර්ගඵල ලැබලා නිවර්ති ආකාරයෙන් මේ මාර්ගඵල ලැබුවයි කියලා ගන්න ලබන තියෙනවා. මේ සෑම එකකින්ම කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනයි. ඒ සත්‍ය විසුද්ධිය කියන්නේ ඒ ඒ ආගෙන ඒ කියපු ත්‍රිශාධර්මය. සීල විසුද්ධියෙන් දැක්කේ සීල කියන කොටස ඊළඟට සමාධි කියන එකෙන් තමයි අර චිත්ත විසුද්ධි කියන එක. අනිත් එක ප්‍රඥාවෙන් තමයි අනිත් ඔක්කොම. මේ චිත්තදී අනිත් විසුද්ධි පහම. ඒකට මේ දැක්කන්නේ සීල සමාධි ප්‍රඥා කියන එකයි. ඒක තමයි දුරට විස්තර වශයෙන් මේ කියන්නේ. මේ විදිහට කටයුතු කරන කෙනෙකුට බුදුහාමුදුරුවෝ දක්වා ඇති ධර්ම කරුණු පිළිබඳව විශේෂම මාර්ගඵලාදී ගැන කිසිම සැකයකින් තොරව තමන් මේ தත්ත්වයට පත් වෙලා සිටිනවා කියන පැහැදිලි නිගමනයට බහින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට කටයුතු කිරීම තුළ. ඒතර මේ දක්වා අපි කියවේ අද සප්තවිසුද්ධිය ගැන මේක තියෙන මධ්‍යම නිකායේ රසවිනිත සූත්‍රයේදී ඔයක මම මේ කියපු විස්තර ඒ සූත්‍රයේ නැහැ. ඒ සූත්‍රයේ කියන්නේ ඔබ සීල විසුද්ධිය සඳහාද මේ සාසන බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්නේ. එහෙනම් චිත්ත විසුද්ධිය සඳහා නෑ නෑ නෑ. එහෙනම් විචේෂිතිය සඳහා නෑ නෑ. ওই විදිහට එක විදිහට එක විදිහට අහගෙන ගියලා අනිත් අන්තිමට ආන එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය සඳහාද ඔබ මේ සාසන බ්‍රහ්මචාරී ජීවිතය නෑ නෑ. එහෙනම් ඔබ කොහොමද සඳහාද මේ සාසන බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්න ලබන්නේ? අනුපාදා පරිනිබ්බායත් පරිනිබ්බානතාය කෝවසෝ භගවති බ්‍රහ්මචර්යයන් චරිස්සාමි මේ සීලොම දේවල් අත්හැරලා අනුපාදා කියන්නේ ඒකයි පරිනිබ්බානාය තිරිනම් පෑම සඳහායි මේ භාග්‍යවතුන් වහන්සේ සමීපේ මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්නේ. ඒකයි එහි තියෙන සාරාංශය. මේ සූත්‍රයේ දැක්වෙන සාරාංශය. නමුත් අපි කීවේ ධර්මදුරට විස්තර සහිත සීල විසුද්ධිය කියන එක ගැන මුලින් කියන්න දෙන්නේ. මෙයා දන්න විශේෂයෙන්ම අවධානය කළේ ඉන්ද්‍රිය සංවර සීලයට විශේෂ තැනක් දීලා ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න සංවර කරගන්න බලන්න කියන එකයි. චිත්ත විසුද්ධිය සඳහා අනිවාර්යයෙන්ම සම්පූර්ණ සිත විධර්මණු කරා යන්නේක නවත්තා සමාධි මාර්ගයක් ඇති කරගත යුතු කියන එකයි තේන්නුම් කලේ අධිගත කෘත්‍යය කියන කරුණයි තේන්නුම් කලේ ඊළඟට දිට්ඨිවිසුද්ධිය සඳහා අනාත්ම දර්ශනය අවබෝධ කරගත යුතුයි ඒක කරන්නට නාම රූප වශයෙන් පංචස්කන්ධ නැත්නම් ආයතන නැත්නම් ධාතු ආදී විවිධාකාර තියෙන ඒ හැම ආකාරයෙන්ම බලන්න පුළුවන් නම් හොඳයි මේවා පිළිබඳව කියවලා අහලා ඒ දේශනෙවන දේශනා ගැන සාකච්ඡා කරන ලබා ගන්නා දැනුම තමන්ගේම අවබෝධයක් බවට පත් කරගෙන ඒ අවබෝධයේ භාවනාවල් තුළින් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් කරගත යුතුයි කියන කාරණාවයි එයින් අපි දැක්කේ. ඒතකොට ශීල විසුද්ධි චිත්තේත දිට්ඨි විසුද්ධි ඊළඟට අපි කියවේ කාංකාවතරණ විසුද්ධි සංකාවතරණ විසුද්ධි කියන්නේ සැක දුරු කිරීම ඒ සඳහා පටිච්චසමුප්පාද ධර්මයන් ගැඹුරින් අවබෝධ කරගන්න බලන්න කියන එකයි ඒ දී දැක්වූ කාරණා. ඊළඟට මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධිය මාර්ගය සහ අමාර්ගය නිවර්ත්‍යාකාරයෙන් තෝරා ගැනීම ඥානයක් ගැනීම හැකියාව නිවන් මඟ ගමන් කරන කෙනාට තිබිය යුතුයි. ඊළඟ එක ඥාන දර්ශන විසුද්ධියේදී කියන්නේ විදර්ශනා ඥාන ඇතිවීම. ඊළඟ එක සංකල්ප ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ විදර්ශනා ඥාන ඇතිවීම. ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මාර්ගඵල පිළිබඳ පැහැදිලි පස්සස් අවබෝධය. මේ අනුව කටයුතු කිරීමෙන් නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. එසේ කිරීමෙන් මේ ඇයට නිවන් සුවබා ගැනීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා මෙන්න දේශනාව දැන් නිම කරන්නේ. හොඳයි කියන්න දෙන්නෙම ආකාශත්තාදි කියන පාඩේකම ආකාශත්තාදි බුම්මත්තා දේවානාග මෛත්‍රිකා පුඤ්ඤං තමන් මොදිස්සාචනං දක්ඛන්තාසන්න ආකාශත්තාදි බුම්මත්තා දේවානාග මෛත්‍රිකා පුඤ්ඤං තමන් මොදිස්සාචනං දක්ඛන්ත දේශාන ආකාශත්තාදි බුම්මත්තා දේවානාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිතාචන ලක්ෂන්තු මං පාන්ති තාත්මේ කනින්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශෝක්ඛා මාන්නෝතු සබ්බ දුක්ඛා පමච්චතු මේ කුසලං කුසල සත්‍ය මේ ඇතත් නිසසීමට වාසනාව සත්‍ය දා වේවා අභිවාද සීලස්ස නිච්ඡං අද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්‍නෝ සම්බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti නියුතයතෝ නිබ්බාන සම්පatti සමාතේ සමින්දතු සෝපත්තේ වානිවස්සතිය